ආධහර දියකලාගලා තුරුලතා තුළින් මල්පියලි සලා ජයහඬින් ලොවට සිහනද පතුරා ලෝසත අතරින් ජනිත වුණා අමාදාර දියගලාග තුරුලතා තුලින් මල් පියලි සලා සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා දහම් සුවඳ මල් දසතම පතුරා සියලු කෙලෙස් මැඩ බුදු වූවා සියලු කෙලෙස් මැඩ බුදු වූවා අමාදාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ඇති නොනිමි අතීර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ ජීවිතයේ ඇති නොනිමි අතීර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ සියලු සතුන් වෙත රස පෙවූ කරුණාබරනෙත් නිවීගියා කරුණාබරනෙත් නිවීගියා අමාදාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා